ඒ සඳහා ලිඛිත ප්‍රශ්න තියෙනවා මම මේකෙන් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යන විට ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් වේ නදනී යයි. ටික වේලාවක් යනකොට හිතේ පීඩකයක් ඇති වී කය සෑහළී යන බව දැනේ. බොහෝ ආයතයක් නැති පෙනේ. තවත් ඉතුරු වෙලාවකට අත්හිරියට යන්නක්ෙන් දැනේ. ඊටස බලාසිටුවිට අත්සියුම් අංශුමෙන් පෙනේ. ඒ සමග ශරීරයේ සෑම තැනම සියුම් අංශුමෙන් පෙනී ටික වේලාවකින් නැති යයි. නැවත ඇඟ ශීතල වී ගොස් කල්පසී යන්නක්ෙන් දැනේ. ඒ වාද නැති වී යයි. නැවත උණුසුම් බවක් දැනේ. එයන් සිතින් දිගටම සිටුවේ මෙව ඇතිවීම තුළ භාවනාවේ වරදක් වේද යන්න කරුණාවෙන් සාධාරණෙමින් ඉල්ලා සිටිනු. ඉෂ්ටේ බොහෝ පැහැදිලි මේ සකාටොමත් එක තේරුම් ගැනීමට උදව් වෙනවා කියලා මේකෙදි කරන්න තියෙන්නේ මේ භාවනා කරගෙන යනකොට හිත, කය, අරමුණ යම් ප්‍රමාණයකට tempat වුණාට පස්සේ ආගන්තුක පුංචි අසංස්කාරික සිද්ධි වගේක් වෙන්න පටන් ගන්නවා. කම්පන චංචල සැලෙන ගති උණුසුම ගති ආලෝක ශබ්ද මේවා ගණන් නොගෙන සිටීමට පුළුවන් බැරිද කියලා බලන එක තමයි භාවනාව. මේ ඔක්කොම ආගන්තුකයි. මේවා මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි. මේවා අසංස්කාරිකයි, චේතනාක නෙවෙයි යන්නේ. මේවා නිමිති කළොත් භාන අලුත් වෙනවා. මේවා නිමිති නොගෙන සිටීම තමයි යෝගාවචරය කරන්නේ. ඒක නිකන් මේ නෙළුම් පතක් වැඩිච්ච වතුර කඳුලක් වගේ නිලුම්පත උඩ තිබ්බට ගෑවෙන්නේ නැහැ. නිලුම්පත හොල්ලනකොට හැලෙනවා. අන්න ඒ විදිහට මේ වගේ ආගන්තුක தත්ත්වේ ගන්නකොට අපි කෙලෙස් වලින් දුරවනවා. මේක මම කිව්වොත් මගේ කිව්වොත් සැලුනොත් මේක මේකෙන් මේව නිමිති වෙන්න පටන් ගන්නවා. නිමිති වෙච්ච ගමන් සංස්කාර බවටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒක කර්ම බවටපත් වෙනවා. එම කර්ම බවටපත් වෙන දෙයක් නැතුව මේවා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි එහෙම නැත්නම් මේ ලක්ෂණ වචන සර්වඥාන්සේ පාවිච්චි කරන අතම්මයතාවුත්තරවරද අතම්මයතාව කියන්නේ මේක සම්මේතාව කියලා කියන්නේ ඒක මම කියාගන්න මගේ කියන්නේ නැත්නම් එයින් නිපන් ඒ ඇතිවෙච්ච උණුසුම හොඳයි නරකයි කියලා ඒකෙන් හටගත් සිතුවිලි තියෙනවා ඇතිවෙච්ච සීතල හොඳයි නරකයි කියලා එයින් හටගත් සිතුවිලි ආකල්ප මතුමතාන්තරව ඒව සම්මේතාව වෙනවා අකම්මිතා උත්තර බලවට. ඒක හිතියත් කරන්නත් එපා, චේතනායත කරන්නත් එපා, කල්පනායත කරන්නත් එපා. ඒක ඇවිල්ලා කලච්චාව. මිලින්පතට වැටිච්ච වතුර කඳුල වගේ. ඒක තමයි ලෝකෙ තියෙන ලොකුම දාන. අපි මේ දන් දීලා ඥාන දීමේ ඉදිරියටම ආදී දන් දීලා පුරුදු කරන්නේ අන්තිමට මේ ආගන්තුක වෙන සියල්ලම අතහැර දෙනවා. මේකට කියනවා පටිනිස්සක ඡාග මුක්ඛි අනාලය කියන දානෙට පාවිච්චි කරන වචන හතරම මේකට පාවිච්චි කරනවා. ආයෙත් අපි කියන ඡාග පටිනිස්සග්ග මුත්‍ය අනාලෝකය. ඡාග කියන එක ත්‍යාග කියනවා. පටිනිස්සග්ග කියලා කියන අතහැර අතහැර දැමීම මුත්‍ය කියලා කියන්නේ මිදීම අනාලය කියලා කියන්නේ ආලය හැරපීම. ඉතින් මේ දේවල් වලට ආලය හැරපෙන්නේ ලේසි ලෑස්තිලා. මොකද මේවා නිකන් මේ වාතේ පාර වෙන පුළුන් වගේ ආසියාන මේ වලාකුළු වගේ හිතට එන දූවිලි වලට අපේ හිත ඒ වෙලාවේදී කොච්චර සියුම්ද කියලා නම් මේ කුණු කොණ්ඩලේ අල්ලගෙන හරි සංස්කාර හදනවා. මේ ආගන්තුක ඒ වෙලාවේදී මේ උණුසුම ශීශල දක්කම්පන චංචලය ආවයි කියලා සතුටු වෙනවා නැතුණා කියලා කනගාට වෙනවා নানা ආකාර විදිහට මනුෂ්‍යනේ දා ගන්නවා. අනා ගන්නවා දා ගන්නවා. අනාගාමි වෙන්න ඕන නම් අනා ගන්න නැතුව ඉඳ දැනගන්න. ඒකට අනාගාමි වෙනවා. එහෙම නැත්නම් අනාගත වෙනවා. අනාගත එක තමයි මෙතෙක් කල් අපි කරේ. ඉතින් අනිෂ්ඨාන කරන යෝග දැන කි අනාගත ඇති. ඊට පස්සේ මේවා මම නෙවෙයි කියන්නේ මගේ නෙවෙයි කියන පුරුදු වෙන්න ඇත්තටම මේවා කිසිම රූප ධර්මකින් මේක වෙන්නේ නාම ධර්මමයි. ඒකත් වෙන ආකල්ප වගේක් ආවේග වගේක් එහෙම නැත්නම් මේ අනෝවිකාර වගේක් හිතලුවක් තමයි අන්තිමට අපි කොක්කේ ගන්නවා. ඒවා නිකන් මනෝවිකාරම හිතලුවක් ආගන්තුක දේවල් කියලා ඒක හරින්න පුරුදු කරාට පස්සේ එතන තියෙන්නේ භාවනාවක් නෙවෙයි සම්මාදිට්ඨියක් විතරයි. එතන තියෙන්නේ භාවනාවක් නෙවෙයි යෝනිසමස්කාරයක් විතරයි. ඒක නිසා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා තකමල භාවනා කරන්නේ ඒ භාවනා කරන රූප ගෙවන්න. රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටන්න. ඒක ගියාට පස්සේ මේ ආලෝක පහසුකම් ආනම්මනන් දේවල් වලින් ශ්‍රද්ධා විදියේ සති සමාධි ප්‍රඥා නලවනවා. ඊට පස්සේ ඒක ගෙවම් කරනකොට භාවනාවට වැඩි සම්මාදික්ඛය වැඩගත් වෙන්නේ යෝනිසමස් කරේ වැඩගත් වෙනවා ඒ මොකද මෙව්වා මෙහෙම කියන්නේ මේව නැති හිත මෙහෙම කම් මෙහෙම කම්පන ජන්ජරයක් නැති හිත අපි උපත්යේදී අපිට ලැබිලා තියෙනවා ඒක හරි නීරසයි ඒක හරි කම්මැලි කරන සුළුයි මහා කනවැන්දු ඒක මම පාළුවා ඒක තවත් වචනයක් මම මතක් කරන මේ වෙලාව මතක් කරන්නේ කොළ බාග නිසා කරන්නේ. ඒ ඒක නිසා අපි එක එක දේවල් දාන්න හදනවා මේක දිනු කරන්නේ. මේක ආලවට්ටම් කරන්නේ. මේක රස කරන්නේ ඔක්කොම කෙලස්. මේ කොම්මයි දේ මේ කාලකණ්ණි දේ මේ මුස්පීතු දේ කෙලස් නෑ ඒ නිසා මේක හොඳයි කියලා ගත්තොත් තේරෙයි කවදාද මේක භාවනා කරලා ගත් එකක්. මේක උත්පත්ති ඉඳලා තිබුණා මේකට කෙනෙහිලිකම් කරපේක තමයි අපි මෙතෙක් කරන්නේ. මේක එනකොට පාළුයි කියලා නව කතා කියනවා ටෙලිවිෂන් බලනවා අල්ලපු දෙයක් කතා කරගෙන ඉන්නවා මේක එන හැම වෙලාවෙම අපි කරනවා දැන් අපි තම සාදරව සත්‍යශ වෙලා සා කල්යාණ ධර්ම තේරුම් අරගෙන මේක කොච්චර එලෙව්වත් තරහ වෙන්නේ කවදා හෝ ගෙටවරින් කියලා ගත්ත දවසේ කෙලස් නැත්තනකට යනවා ඉතින් ඒක බාහනාවක් ඒක ඒක දෘෂ්ටියක් විතරයි නිවැරදි ආකල්පයක් විතරයි යෝනිසමස් කාර්යයක් විතරයි ඒ නිසා භාවනා ඉහළට යන්න යන්න භාවනා කරන්න ඕනේ නැහැ. ඕන ඉරියව්වක මොන තැනක හිටියත් මේ හිතට වදින දූවිලි ඒක නිසා හදෙලි කියනවා නම් දෙත පාන්ත පාන්කැලකට වාතයේ තියෙන විස බීජ ඇවිල්ලා වැටෙනවා වගේ වැටෙනවා. පාන්කෙත් පොඩ්ඩක් ටෝස් කරලා තිබ්බොත් විස බීජ වැටුණාට බෝ වෙන්නේ. නිසා මේක පොඩ්ඩක් ආතාප වීර්යයෙන් වක් කරලා තියාගන්න ඕන පාන්කෙත්. ඒක කරන්නේ නැතුව. දෙත තිබුණොත් කෙලස් සුරා ගන්න ගැතියි. කෙලස් කොවිලාක් වාටේ තියෙනවා. ඉසුලිය කොවිලාක් වාටේ තියෙනවා. පාම්පෙත් පොඩ්ඩක් වේලිලා නම් ආතාප වීර්යය ඒකෝට අර කෙලස් වෙන ගැතිය අඩුයි. ඒකෝට සමන් තේරුම් ගන්නවා. කෙලස් නැති කරන එක විසුබීජනාශයෙන් නෙවෙයි අවශ්‍ය කරන්නේ. ඇතුළත ප්‍රතිශක්තිය වලලා තියෙනවා නම් ආසද්දෙද වෙන්නේ. එතැන් මේ ප්‍රකාශය කොහොමද? ලියලා තියෙනවා හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආරම්භන ගති භාවනා පටන් ගැනීමේදී හුස්ම ගැනීම හඳුට කිරීම ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරීමෙමි. ක්‍රමයේ හිත ආනාපානෙට ගුරු විට මෙනෙහි කිරීම නතර නතර කර සිදුවන ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවට බලා සිටීමි. මේ වන විට ආශ්වාස ප්‍රශ්වාසයේ ක්‍රියාවලියේ හොඳින් හිත පිටා තිබුණි. එකවරට මේ නිවැරදි කියන හිතවිල්ල සිිතේ හට ගන්නවා දැන්නේ ඒත් හොඳින් සත්‍ය සිදු ආශ්‍රව ප්‍රසාසී සතුර නැතුව පැලැද්දිය කොළොට බර වෙනවා මෙන් අඩපණව යනවා පෙනුනි සත්‍ය ප්‍රමේ ගිරියනවා පෙනුනි මේක එකවරම හොඳින් සිදු ආනාපානට සැකය ඇතුළු වීම නිසා මෙසේ වූ බව දැනනවා සමග වතුර නැතුව පොළොට පරව පැලැටික් නැවත වතුර ලැබෙන විට කෙලින් වෙනවා මෙන් නැවත ආනාපානයේ කෙරෙහි සිටියේ මේ විචිකිච්ඡාව හඳුනා ගැනීමක්ද කර්මාවෙන් සාධාරණයි. ඉල්ලා සිටිමි. මන්දන විශ්ව කරලා තියෙන ටිකේන හඳුන වචන විචිකිච්ඡාව කියන එක තමයි මේ ශ්‍රද්ධාවට එක සම කරන්න පුළුවන්. කුසල චන්දරත් මේක කියලා දෙන්න පුළුවන්. අතිමොක්ඛය කියන චෛසිකයටත් මේක කියලා දෙන්න පුළුවන්. ඒ ශ්‍රද්ධාව තියෙනකොට ශ්‍රද්ධා මට්ටමේ නම් හිත තියෙන්නේ විචිකිච්ඡා බොහොම ලේසියෙන් අලකොල ලඟක් ඇති ගන්නවා වගේ ශ්‍රද්ධාව කපලා ගන්නවා. කුසල ඡන්දේ කියනකොට එච්චර ලේසි නෑ කපලා දාන්න. විචිකිච්ඡාව ආවට විචිකිච්ඡාවට නෑන රණ්ඩුවක් දෙන්න වෙනවා. මේ කුසල ඡන්දේ කපලා දාන්න. ආදරي අධිමුක්තිය මට්ටමට ගියාට පස්සේ විචිකිච්ඡාව ඇවිල්ලා යනවා බලන්න පුළුවන් පරිදි. ආව සැක කරවන්න ආවා. ආව වට ගන්න ආවා. සත්‍යනි පරාගයි මට විචිකිච්ඡාවක් ඇවිල්ලා මාව මායා කරන්න හැදුවා. මම වුණේ නෑ. ඔන්න ඔබ යනවා කියලා හිත අධිමුක්තියක් ඇති කරගන්න අධිමුක්තියක් කියන්නේ පෙර ස්නාහත් වෙන මේ ආරක්ෂක ශක්තිය පෙන්වනවා. ඉතින් අදිමොක්ෂය තමයි අපි සෝවන් මාර්ගයේදී ඉච්ඡිතසාර කරගන්නේ අවික්ඛප්පසාරේ වශයෙන් නොසලෙන ශ්‍රද්ධාව. එතකොට ඒකෙදි විචිකිච්ඡා විලජ්ජ නැතු වෙනවා. ආවට බුදුජානක සඳහන් කරලා තියෙනවා මේ වේද පාෂාණය කියලා එකක් තියෙනවා. දැන් ලංකාවේ වේද පාෂාණය කියනවා මේ විනාශ කැලක් කියලා කියනවා අයියක් නෑ මේදු ආන්දෝ කොහට දාන්නේ මිහින්තල මිහින්තලේ ශායේ පේන තියෙනවා මේද පාෂාණයකට අවුව වැටෙනකොට වතුර ගන්නවා වගේ පේනවා මේ මේද පාෂාණය දැකපුවාම ලිහිණියා ඒකට ගහනවලු තෙල් ගුලියක් කියලා ගහනකොට හොට කඩලා මේද පාෂාණය අවුව වැටෙච්චාම පේන්නේ නිකන් ඌරු තෙල් තියෙන ඌරු තෙල් ගන්න ඉතින් ලිහිණිය හිතන්නේ මසක් කියලා ගහන. ගහන කොට කොට වෙලා යනවා. ඒ වගේ තමයි කුසල ඡන්දේ අධිමුඛයක් බවට පත් වුණාට පස්සේ මේක පාසායට ගහන දෙන විචිකිණියක් වගේ විචිකිච්ඡාව හේම කොට කොට කරනවා. විචිකිච්ඡාව මට්ටම් වෙලා යනවා. එදාට තමයි බුදු ආමර කවුද කියලා තේරෙන්නේ. එදාට තමයි මේ ධර්මයේ කියන මේ ශක්තිය විචිකිච්ඡාව කොච්චර අපි පෙළුවත් හරියට ඒකට මොන දුන්න දාසේ විචිකිච්ඡාව සුන්නත් වෙනවා. එකක් තේරෙන. ආවට බය වෙන්න දෙයක් නැහැ. ඔබ එන්නේ පාප අදහසෙන් මම ඔබ ඉඳක් දෙන්නේ නැහැ කියලා ඒ අතිමොක්ක චෛසිකේ එනවා නම් මගේ වචනෙන් කියනවා වෙනම නිවනක් ඕනේ නැහැ. ඉතින් යනකොට තමයි තේරෙනවා ජීවන කියන එක මේ ලෝකේ අත්දැකිය හැක්කක්. ඔය කොයි කෙලෙසේ ආවත් කෙලෙසේ එනකොටම ඉස්සර මිස දැරිගන්න එක අත්ද ගන්නකොට හට් ඇටැක් හැදෙනවා. එලිගන්නද ගමට එනකොටම බයයි. දැන් නම් මේක ටෙලිග්‍රෑම් ගාව ගියා සුනාමියක් කවක් ගණන් ගන්න. ඒ වගේ එnde end end තමයි වෙන කවුරු මාව මත් කරන්න ආවත් කවුරු මාව දැකෙන්න මා ගන්න ආවත් කිසි දෙයකට බලයක් ලැබෙන්නේ නැහැ තමන්ගේ හිතේ අනිෂ්ඨාන ශක්තිය තියෙනවා. ඒක නිකන් එකක් නෙවෙයි භාවනාවේ සහ සමාධියේ මේ වගේම යොමු සමස්කාරයෙන් පන්නරේ ඉන්න ඕනේ. එතකොට විචිකිච්ඡාවේ එnde end මේක පණ කරනවා. පිටිකෙච්චා ගිහලා ආව බලා වගේ කොට ගන්න හදනවා වග වගලා ගන්න හදනවා තමයි දන්නවා ඇවිල්ලා මේක පාෂායම ගහන්න ආපු ආජාලියෙක් වගේ වැදිල වැටිල යන හැටි පේන්න පටන් මේ ඒක කාටවත් දෙන්න බෑ තමයි කොච්චර වර්ධු කරා තව කෙනෙක් වැට ඒක ඒ ඒ බාහිරට එයා වැටෙන හැටි ධර්මීන් එක නන වැටෙන හැටි ධර්මීන් එක නට පේනවා මොන් මාන්නයක් ඇති කරගන්නේ හරියට කියලා දෙන්නේ නැන්නේ නැහැ. හරියට කියලා දෙන්නේ සාමාන්‍ය යාට ගැළපෙන උපකරණ. කවදාරි භාවනා ඉහළට යනකොට තමයි කියන්නේ මේ කෙලෙස් නැති තැනක් ලෝකේ නැහැ. අනිත් එක බුදු වුණත් කෙලෙස් එන ගමනේ වල වලක්ෂණකුත් නැහැ. කෙලෙස් එනවාමයි. නමුත් බුදුහාමරණ සැකයක් නැහැ. නෞකමාට කියනවා සර්වඥාන්සේට දීකයට ගොඩ වෙනකොට පය හොදන්න ඕනකමක් නැහැ. බුදුහාම ඒ තරම් තුනි දුවිලි අල්ලන්නේ නැහැ. මොහොත සර්වචන්නාංශිත් පය හොදව ගන්නවා. අර හොදන මනුස්සයට පිංචී කිව්විද ඒක නැතුව සර්වචන්නාංශිත් පය හොදන්න කමක් නැහැ. ඒ වගේ තමයි අර දුවිලි දිනකට අල්ලන්නේ නැත්තම් අපි දුවිලි වලට බැන්නට ඇත්තටම අපේ කකුලටයි බනින්නේ. අපේ කකුල තමයි මේ ආකන දුවිලි වලක් අල්ලගෙන දුවිලි කියන්න ගන්න බුදුහාමරණ බයින්න දැන මොකද කකුල දුවිලි අල්ලන්නෙම නැහැ. ආන්නේ වගේ හිතක් හදනකොට විචිකිච්ඡාව කියන්නේ නිකන් බලංකාරයේ සුමානට වැඩ පොලිකාරයට වරුවා. කොච්චර මායම් දාගෙන බලන් හදන ආවත් කොල්ලක් ගත්තාම මෙලෙන එකයි තියෙන්නේ තේරෙන ඒවා මනසේ ඇති කල කියලා කතාවක් තියෙනවා දැන්. මෙලික මේවා මැටි කල නිකන් බුම්බන් දෙන්න එපා. මෙලෙන එකයි තියෙන්නේ. නිසා මොන විචිකිච්ඡාවක් බලන්නේ දැන්. අ පස්සේ ස්වාමීන් වහන්සේ මට දැන් ටික වෙලාවක් ඉහිතා හොඳින් ආනාපාන ගමන් කරන්න පුළුවන්. දැන් මට රැට නිින්ද යන්නේ නැහැ. මේ දෙක අතර සම්බන්ධතාවයක් තිබෙන තමයි මෛත්‍රී සාධන. මයි ළඟට આવොත් මම නැලවිලි කවියක් කියන්නේ. කපාට දෙයියලා. ඒකව දවසක් දෙන නිදි මරපුවාම අපි පිළිස්සනකට නිදි මරනවා. ඔය එක එක කරන් දවසක් කරලා බලන්න. ආයෙත් නිදි යනවා. ඒ වෙලාවක් එනවා දවස් දෙක තුනක් විතර යනකම් මොනම නිින්දක් නැහැ. හැබැයි උදේ ඇවිදලා බලනකොට වෙහෙසකුත් නැහැ. ඒකෙන් තේරෙන්න පටන් ගන්න තියෙන්නේ හැම කය අවදි හිතියාගේ හිතියට හැම වෙලාවෙම විස්්‍රාම වෙවි. ඒ චිත්තක්ෂණ විස්්‍රාම වෙනවා. ඒකට විශේෂ නිින්දක් ඕන කරන්නේ නැහැ. එහෙම නැති වුණොත් තමයි මේ කරන වැඩේ බරක් කරගත්තොත් කරදරයක් කරගත්තොත් අපිට වෙනම නිදා ගන්න. ඔය කරන වෙලාවේ විනෝදාංශයක් වශයෙන් කරනවා නම් නින්දක් එන්න මේ ළඟදිත් මම දැක්කා ඒ ආටිකල් එක ලියලා තියෙනවානේ සාසනික වැඩ කරලා වේශ වෙනවා කියලා කියනවා ඒකත් අකතියි. මේ සාසනික වැඩ කියන්නේ විනෝද වෙන තැන. සාසනික වැඩ කියන්නේ සැහැල්ලු වෙන තැන. සාසනික වැඩ කියන්නේ පිනා යන තැන. සාසනික වැඩ කියන්නේ පිනෝක දෝන තැන. ඕක කරදරයක් කරගත්තා නම් ඒ මනුස්සයාට කොයි එක දුන්නත් ඇඟේ දාගෙන දාගන්න තියෙනවා. කරු ස්වාමීන් වහන්සේ සසංකාරික අසංකාරික බහදන්නේ. ඉතින් මං කියනවා බණපටි අහන්න කියලා දුන්නා. ඒකට තව ටිකක් තියෙනවා. ඒකට ස්වාමීන් වහන්සේ සාමාන්‍ය පොඩි දරුවෙක්වත් කියන්න එපා කියලා තමයි කියන්නේ. පොඩි ළමයෙක්ව සනසගන්න බොරුවක් කීම වරදයි. පොඩි බොරුවක්ව පොඩි විපාක ලැබේ. ඉතු බොරුවක්ව ලොකු විපාක ලැබේ. අල්ප සාවද්‍ය මහා සාවද්‍ය කියලා මේකට කියන්නේ. මහා සාවද්‍ය කියලා කියන්නේ ලොකු බොරු කියලා නෑ කියන්නේ අල්පසාවද්දී කියන ගොවි නමුත් ඉංග්‍රීසි කාර්යය කියලා තියෙනවා පොන්චි බොරුවක් ගොඩාක් වචනෙන් විස්තර කරනකොට ඒක මහ බොරුවක් වඩපත් වෙන හැම එකම කන්නේ ජනමාධ්‍යෙන් කරන්නේ ඒක විශාල වචන ගානකින් එකම කියවන ඒකෝට අර කනමිනිය කිලෝරක් නැති කරන ඒකට තමයි මහ බොරුවක් කියන්නේ මේ අසත්‍යයක් අරගෙන ඒක මිනිස්සු නම් මේක පිළිගන්නේ නැති වෙන විදිහ තියෙනවා. ඔයත් උනත් පිළිගන්නේ නැති වෙන විදිහ ඔයා දන්නේ නැහැ වුණාට මම මේ ලියන්නේ කියලා කියන ලස්සනට අරකටේ ආලවට්ටම් දම දම ලියනකොට ඒ පොඩි බොරුව මහ බොරුවක් කරන මොකද විශාල පිරිසක් කරනවා බොහෝ කල් බොරුවක් කියලා අල්ලගන්න බැරි වෙනවා. ඒක නිසා මේ අත්තර කියවන කෙනාට වැඩි ලොකු ඥානයක් තියෙනවා කියලා තියෙන පත්තර නොකියන එක. ජනමාධ්‍යයට විවෘත වෙන මනුස්සයා දන්නවා කියලානේ හිතන්නේ. නමුත් ඒක නැති කෙනා ගාව පිට ගොඩාක් දැනුම තියෙන එක ප්‍රත්‍යක්ෂ ඥානයක් අද්දුතුවක් Taman ගැන දැනීම. යන මාර්ගය අපි නිතරම අනුන්ගේ දේවල් වලට ඊයට හිතට ඉතාම වර්ණවත් පොඩි වචයක් වචන ගොඩකින් කියන. ඒක තමයි මහබරුව කියන්නේ. ඒක නිසා පොඩි දරුවෙකුට බොරු කිව්වා බොරු කියන්නේ පොඩි එකක් නෙවෙයි නං කියන කෙනා තමයි විඳවන්න වෙන්නේ. නමුත් මේ මේ ලෝකේ ජීවත් වෙන්න බෑ බොරුව නැතුව. ඒ නිසා ඒවට කියනවා පින් බොරු කියලා. යම් ප්‍රමාණයක් පින් බොරුවත් එක්ක තමයි මේක අරගෙන යන්න තියෙන්නේ. ඒ නැත්නම් අපි කියනවා මේ white lies කියලා ඉංග්‍රීසියෙන් කියනවා සා මතකන සාසනෙත් සඳහන් වෙනවා ඒ වගේ ඒ බොරු දැන්නේ මම නිග්‍රහ කරන්න කියනවා මේ කවුරුත් පටලවන්න කියනවා නෙවෙයි ඉෂාගෞතමී ළඟට එනකොට බුදුරජාණන්සේට කියන මේ දරුවා බේරන්න පුළුවන්ද කියලා. බුදුරජාණන්සේ කියනවා අබ මිතක් කරගෙන ඉන්න පුළුවන්. ඒක අදහස් කරන්නේ දරුවා බේරන්න පුළුවන් කියන එක නෙවෙයි. උඹව බේරන්න පුළුවන්. දරුවා මැట్లా. මුත් ඉෂාගෞතමී ගන්නෙ මොකද්ද? අබ මිතක් ගෙනාවොත් දරුවා බේරන්න මේ මේ වේද මහත්යට පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ කියලා දන්නේ නැහැ. එතන බේත දන්නේ නැහැ. අභිමිතක මාර්ගයෙන් නිකන් විසා මෙයාට ඇති කරන හැඟීම මට සම්පත කරන්න පුළුවන්. ඉතින් ඕනනම් දැන් කාලේ හිටියන මානව අයිතිවාසිකම් පිළිබඳ නඩු දාන්න පුළුවන් විසාගතමෙට බුදුහාමුදුර මාව නම ගයියේ. එහෙම නඩු දාන්න කිසాగෝතිමිල කිතුරු කරුවේ නැහැ. ඒකත් සංකාය දිට්ඨිය ඉඳලම ගලවලා. ඒක දරුවක් මැරිලා ගියත් බුදුහාමුදුරු ගත්ත ප්‍රයත්නයේ සියල්ලම අවසාන ඵලයෙන් සාධාරණීකරණය වෙනවා. ඒ අතරමැදි යන පාර බුදුහාමුදුරන්ගේ පැත්තෙන් පෙර දක්න කියන වැඩේ කරාට සම්බන්ධ වෙච්ච අනිත් චරිතේ ඊටන්න පුළුවන් බුදුහාමුදුරු බොරු කිව්වා. හකෙන් කියලා කියන්නේ නමුත් ඔක්කොම ඒ පැහැදිලි හැඟීමකින් ගෙනියන්නේ එහෙම නැත්නම් නන්ද කුමාරයා දිවිලෝක ගිහිලා කිව්වේ මොකද්ද? සුරංගනාවෙන් පෙන්නලා හඳකොට පේනද පරවි කකුල් වගේ කියන ලස්සන කුමාරිකාවන්ගේ කකුල් කියලා. එහෙමම කියලා. ඔබ කැමති නැද්ද? නියුවැක්කට කියලා. ඒකට කිව්වලු පිස්සු කතා කරනද ස්වාමීන් වහන්සේ. ජනපද කල්යාණේ මේ අර මොකද යම්විච්ච පුලුතු වැඳිරි වගේ මේකක් හම් වෙනවනම් උච්චකල් භාවනා කරන්නේ. rahat උනාට පස්සෙත් නන්ද කුමාරයා ගාවට ගිහිල්ලා කට්ටිය කියනවලු මේ මොකද ජනපද කල්යන්නේ සුරංගනාවියක් ලැබුණද කියලා. මොකද තටමන්නේම සුරංගනාවි කල්පනා කරා. ඊට පස්සේ ලංකාවේ සින්දුවක් තිබ්බා. ජනපද කල්යන්ට මට කළ නොහැක නිදා කියලා සින්දුවක්. නමදලියේ එක පෑව දිවිව දේශෝ මන් සලකා නවදලි හේනගේ මොකද මාපෙන් කළ ජනපද කල්යාණිට මතරම හිමියනි කළ නොහැක නිගා කියලා නන්දහඳු අලුතෙන් හදලා හින්දුකුත් කියනවා මේක අනේ බුදුහාමුදුරු නන්දහඳු නිවන් දැක්කලා ඉවරයි නూరు අඹුල වගේ දෙවස්ථායේ භාවනාවට තමයි ඉතිරි මාසයක් තුළ පැවැත්වෙයිද මේව පිළිබඳව ඇත්තටම මේ අලුතෙන් අපේ තියෙන වෙබ්සයිට් එකේ දාලා තියෙනවා මට පිළිසු මතක නැහැ කොයි කොයි වගේ කියලා ඒක මේ nissaranna.lk කියලා වෙබ්සයිට් එකේ ඉච්චරම මේ දැන් තමයි කාර්යක්ෂම වේගෙන ඉන්නේ කාටද අවශ්‍ය නම් ඒකට යන්න ඒකට අපි 2013 දක්වා දැනට දාන්න පුළුවන් මේ උපමානයට මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා ඉලි කරලා තියෙනවා අපි ඉදිරියට වෙනස් කරන්න ඉඩ තියෙනවා ඒක ඒ ඒ මාර්ගයෙන් තමයි මේ ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ මොකද මේ ප්‍රශ්න ගොඩාක් එනවා ඒ නිසා කාටරි මම ආරාධනා කරනවා මේ වෙබ්සයිට් එක හරහා මේ සම්බන්ධ කරගන්න කියලා. ආනාපාන දක්මින් සහැල්ලුවෙන් ඉන්න විට ඒ වෙනස් වීම තුළ මේ උද්දච්ච කුච්චේ මතුවේද කාමච්ඡන්ද ව්‍යාපාර කියන මැදේ තීන මිද්දේ කියා නිසා කාමච්ඡන්දේ මතුවේද කියා කර්මයන් පාදා දෙන්නේ. මේ ඇත්තට මේ ප්‍රශ්නේ අමාරුයි තේරුම් ගන්න. ආනාපානයේ ධර්මයේ සෑදෙමින් ඉන්න අවිතේ වෙනස් වීම තුළ කියලා තියෙනවා. මේ වෙනස් වීම කියලා කියන්නේ මොකක්ද කියලා මට අරස් ප්‍රශ්න අහන්න උත්තර දෙනවා නම් මම කැමති මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. ඒ නිසා මේ ප්‍රශ්න කරකට මම කියනවා මේ වෙනස් වීම කියන එක මට පොඩ්ඩක් විස්තර කරනවා නම් සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන් ඒක නීවරණයන් තුළ ඇති වෙන වෙනස් වීමක්ද නැත්නම් ආනාපානය ඇතුළත ඇති වෙන වෙනස් වීමක්ද? වෙනස් වීම දෙකක් තියෙනවා. එකක් ආනාපානෙ හිත පිට යෑම නිසා වෙන වෙනස් කීම් දෙක ආනාපානෙ ඇතුළත විස්තර දකින්න නිසා වෙන වෙනස් කීම් ඒ දෙක මොකද්ද කියලා කියනවනම් අතුරු වෙලා තියෙන නිවරණකින්ද නැද්ද කියලා කියන්න නිසා මම ඉල්ලා හිතන කැමති නැහැ මේ ප්‍රශ්නෙට ඉතුරු උත්තර සභාගත කරන්න. හරි ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා එකට උස්ම ඇතුළේ වීදී අපිට වීමේදී දිගයි දිගයි යනුවෙන් සිටීමේදී එලෙසම පිටියම උස්ම ඇතුළේ වීමේදී පිට වීමේදී කෙටි කෙටි කියනද සිතින් දැනගත යුතුද ඇත්තට මේ අර සිතින් දැනගන්න නැතුව ඒක දිහා බලන්න බෑ බලනකොට ඒකෙන් දැනගැනීම ඉබේම සිද්ධ වෙනවා ඉතින් ඒක තමයි අපි මේ ආනාපාන විපරිණාම බලනවා කියන්නේ. විකට තිබුණේ ඒක කෙටි වෙනවා ඒක ආනාපාන බලනවා විතරක් නෙවෙයි නැත්නම් විශේෂ කරලා කියන ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර ගැළපීම විතරක් නෙවෙයි ආශ්වාසයෙන් ආශ්වාසයට කෙටි වීම යනවාද ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට දික් වෙමින් කිචිමින් යනවාද කියලා සංසන්දනයටත් ඉඩ තියාගෙන යන එක වැඩි අවදි භාවයක්. ඒක නිසා ඒක දැන ගැනීම සඳහා තමයි මේ විදිහට කායපසනාවේ ආනාපානෙ පියවර හතරකින් පෙන්නලා තියෙන්නේ. සමාධිගත වුණාට පස්සේ පළවෙනි ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ යන්නේ කියලා ඊට පස්සේ සමාධි නැති වාක්‍ය අධිෂ්ඨාන කරගෙන ඉතන තියෙන ධ්‍යාන දෙවන ධ්‍යාන දෙවන ධ්‍යාන කියලාත් තුන්වෙනි ධ්‍යාන සතරවෙනි ධ්‍යාන ලැබෙනකොට සමාධිය නැති වාක්‍ය අධිෂ්ඨාන කිරීමෙන් අවසානයේ හතරවෙනි ධ්‍යානෙ සිට පළවෙනි ධ්‍යාන දක්වා පැසිවි සමාධි පැසිවක අධිෂ්ඨාන කිරීම කල යුතුද මේක නම් මම ඇත්තටම මේ අනුමත කරන වැඩක් නෙවෙයි මොකද මේ විදිහට කරන්න පුළුවන් නම් තම්බි මිනිස්සුත් භාවනා කරන්නේ අධිෂ්ඨාන කිරීමේ ප්‍රවණය ගන්න පුළුවන් නම් බුදුජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා නකෝපණිය සම්පූර්ණේ ඉච්ඡේවපත්තම් බං කියලා මානව කිසි දෙයක් ඉල්ලුවම ලැබෙන්නේ අදාළ චෛසික ධර්ම වැඩිමක් විතරයි ධ්‍යාන ලැබෙන්නේ අදිෂ්ඨාන කරපමණක් ලැබෙන්නේ ඒ නිසා මේ නිවන ධර්ම පිළිගැටපත් කරලා විචක්ක විචාර පීචිත එකකතාදී ධ්‍යාන ධර්ම මතුනොත් නම් අදිෂ්ඨාන නොකලත් ලැබෙනවා ඒවත් ඇති කරලා අදිෂ්ඨාන කරොත් සමාධි වීම වශී කර ගන්න පුළුවන් ගැතියක් තියෙනවා කැමැතිලාට යන කැමැතිලාට එන්නේ නිසා මේ ටික නෙවෙයි වැදගත් වෙන්නේ ඉතිසර තමයි මේ භාවනාවේදී ඒ අදාළ ඉන්දිය ධර්ම නැත්තම් ධානාංග වැඩුවනම් පස්සේ තමයි ඒ ධානයකට අදිෂ්ඨානිය හෝ නැතු යනවා. ඊට පස්සේ පළවෙනි ධානයේ ආදීනව සලකුවාට පස්සේ ඒකේ තියෙන අනුපාඩුකම් දැක්කොත් තමයි දෙවෙනි ධ්‍යානට යන්න දෙවෙනි ධ්‍යානෙට යන්න වාතාවරණය සැලසෙනවා අධිෂ්ඨාන මට්ටමින් යනවා කියන එක දැන් බොහොම ප්‍රසිද්ධියේ අතරමං අන්තිකාණි කරන වැඩක්. නමුත් ඒක විතර වට ගැනීමක්ද නියම ධානයද කියලා කියන බලන්න සත්‍යයක් නැහැ. ඒ වුණාට ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්ව මේවා එහෙම අදිෂ්ඨාන ශක්තිය ගන්න එක නෙවෙයි කාවට පස්සේ ඒක ගොඩාක්ල් සිද්ධ කරන්න ඕනේ. වශී කර ගන්න ඕනේ. වශී කෙරුවට පස්සේ නම් ඒවට ඔය ඔය කියන විදිහට අවශ්‍ය අවශ්‍ය වෙලාවට යන්න එන්න කරන්න පුළුවන්. ඒක නිසා ඒක වැඩ කරපු ගුරුවරයෙක් එක්කම කතා කරලා තමයි දිනු කරන්නේ. පිටකෙනෙකුට හරි අමාරුයි මේක හරි වැරදි කියලා ඉච්චිරව නිසකව කියන. එකමනයි නිකිත ප්‍රශ්න තියෙන්නේ. ඊට අමතරව කාට හරි කියන්න තරම් දෙයක් තියෙනවා නම් කතාවට ඉදිරිපත් කරන්නයි කියලා ඉඳයි තව ප්‍රශ්න තුනක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තමයි නාම රූප පරිච්ඡේද ඥානයේ සම්පූර්ණ වශයෙන් අවබෝධ කළාය යෝගාවචරක දැනගන්නේ කිසිදයක් පැහැදිලි කර දෙන්නේ නැමෙනි. ඇත්තට මේක සම්පූර්ණ අවබෝධ කිරීම සම්මා සම්බුද්ධත්වයට දක්වා වෙනස් වෙනවා. සුවාන් වෙනකොට යම් ප්‍රමාණයක් ලැබෙනවා. රහත් වෙනකොටත් ලැබෙනවා. මහරහත් වෙනකොට ඊට වැඩිය හොඳයි. අසීක බුදු වෙනකොට ඊටත් වැඩිය හොඳයි. සම්මා සම්බුද්ධ වෙනකොට ඊටත් වැඩිය හොඳයි. ඒ නිසා මේකේ සම්පූර්ණත්වයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ කෙලස් කරන මට්ටම බල දුර්වල කරගන්න එක. ඒ නිසා මේ perfection එහෙම නැත්නම් මේ 100%ක්ම සීල් තියෙනවල 100%ක්ම දාන සම්පූර්ණ කරන්න ඕනේ කියනවා. අර නොකරන වෙදකමට පොඳුරු තෙල් කල 7යි 7යි ඉන්න කතාවක්. බුදුරජාණන් ශ්‍රී මේක අඩු කරපන් අඩු කරනකොට මේ ප්‍රතිඵලය ලැබෙයි. ඔක්කොම කරන්න ඕනේ නැහැ. ඒවා නිකන් අර මූල ධර්ම මේ වශයෙන් මේ වකින ධර්ම ප්‍රශ්න කරගන්න හැටි. කරදර කරගන්න හැටි, තමන් මන්දෝත්සාහය කරගන්න හැටි, ඒක වට ගන්න හැටි, ඒක දුර්වල කරගන්න හැටි. ඒ නිසා කිසිම දෙයක අවශ්‍යතාවයක් නැහැ අපිට. අපිට ඕනේ මේ කෙලස් ටික කියලා දාන්න. ඒක නිසා ඔය මොනම දෙයක්වත් පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. මේ ලෝකෙ කිසිම දෙයක් අංග සම්පූර්ණ කරගන්න බෑ. මේ ලෝකෙ තුල එහෙම එකක් නැහැ. මේ ලෝකෙ තියෙන්නේ හිගයක්, ඌනතාවයක්, අත්‍යුත්කර භාවයක්. ඒ නිසා මේ අවශ්‍ය ප්‍රමාණය කෙලස් කරනකොට ඒ වෙන්න ඕනේ වැඩේ වෙයි අපිට ඕන කරලා දෙන්නේ බලලා මැට්ටෙන් හරි ගමන්නේ මීවල්ලනවා නම් එච්චර යුවක යොයන්න ගත්තොත් මේ මූල ධර්ම වලට බහුවෙලා යට යනවා වහන්සේගේ ධර්මයේ ඇසීමට ලැබුණේ 68 98 පසුවය ආරයි ඉන්නේ මන්ට ඒත් ඇවිල්ලා බැලලා ගියා යම්මයි ගන්න අමත ලිව්වේ කියන්නේ. කවුද මේ ප්‍රශ්නේ ලිව්වේ? නෑ? මට ඔය මූණ තමයි වෙන්නේ. මට ඒ ඇවිල්ලා මේ ලියුමක් කියලා බැනලා ගියා. එහෙත් ඒ හැටි ප්‍රමාණ තේරුම් ගෙන වර්ෂ වර්ෂ ගණනාවක් කායිකව ධර්මයේ හිතෙන බව ඉතා පිටින් දැනුම් දෙනවා. සාදු සාදු සාදු. මේ දේශනාවක හොඳින් තේරුම් ගන්නට කියව ඇත. මෙසේ අපේණියට දුන්න ධර්මයේ තීරුම් ගන්නට හැකිව ඔබ වහන්සේගේ අනර්ථ දේශනා විලාසය නිසාය. බොහෝ පින් ඔබ වහන්සේට ඔබ වහන්සේට බොහොම පිං. ඒකෙන් තමයි සඳහෝගයක් විතරයි ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාව හෝ මෛත්‍රී භාවනා යෙදීමේදී ආරම්භයේදී වාගේ එම නිමිත්ත අතහැරී අචේතනිකව හිත හැල්ලි වී උඩට උඩට යන බව දැනේ. මේ සමාධි අවස්ථාවක අවස්ථාවක නිින්දක් නෙවෙයි. අර්ථ වේදනා නොදැනී සුවයක් හා සයලෝක විනාඩි 20ක් හෝ 30කට පසු පමණ පසු විනාඩි 20කට හෝ 30කට පමණ පසු චේතනිකව මේ தත්ත්වයෙන් නිදී සාමාන්‍ය தත්ත්වයට හැරේ. මේ தත්ත්වයේ තුන් අවස්ථාවක් දැයි පැහැදිලි කර දෙමින් ඉලා සිටිනු. ඔබ ආංශයට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඒ මේ ප්‍රකාශයයි ඉස්ලාම අටගත්ත ප්‍රශ්නේදී මම ඉස්ලාම ගත්ත ප්‍රශ්නේ කියන මේක සංසන්දනයේ සඳහා ටික වේලාවක් යනකොට ඒකේ වීචයක් ඇති වී පරිසාරී යන බව දැනේ බොහෝ විට ආලෝකයට මත විපෙනේ. තවත් ටික වේලාවක් යනකොට අතිරි වැටි යන්නක් මෙල්ලනේ. ඒ නිසා බලා සිටින විට සියුම් අංශුමින් පෙනේ. ඒ සමග ශරීරයේ හැමතැනම සියුම් අංශුමින් පෙනී ටික වේලාවකින් නැතිවයි නැවත ඇඟ සීතල වී ගොස් කල්කැසිය යන්නක් මෙල්ලනේ. ඒ වාද නැති වී යයි නැවත උණුසුම් ප්‍රවර්තනයේ මෙවැනි සිටියේ දිගටම සිදුවේ. මේවා ඇතිවීම තුළ භාවනාවේ වරදක් වේදයන් කර්ම කර්මයන් පහදා දෙමින් ඉලා සිටිමි. මේ ප්‍රශ්නේදී කියන්නේ අර විදිහට හිතපත් වෙලා නිින්දකුත් නෙවෙයි ශබ්ද වේදනා විචුලනේ කොටක් දුරස් වෙලා ඉඳලා විනාඩි 20කට දෙයකට පස්සේ ආයෙ ආයතර සංඥා වලට නිමිති වලට ඉබේම එනවා. ඉතින් මේකෙන් මේ දෙන්නේ පසු අන්තිම අහ ප්‍රශ්න දෙක පස්සේ ඒකට සද්ද වේදනා එක වෙනවා ඒ යෝගාවචරයා බලාකුළු වශයෙන් හඳ බලන්න වගේ ඒන සද්ද හිතවිලි වේදනා අස්සේ හොඳට නිවි හැරෙන්න බැලුවොත් පොඩ්ඩකට ඉස්සරහින් තිබිච්චි විවේකේ කැඩිලාද නැත්නම් මේ විවේකයේ උඩ මේ පාවෙන හිතවිලි ටිකක් විතරද කියලා දැක ගන්න. මේක උඩ පාවෙන ඒ ශබ්ද ටිකක්. මේක උඩ පාවෙන නෙළුම්පතක් වගේ තියෙනවා වතුර ටිකක් වගේ ඒවා තියෙනවා. ඉතින් අපි අර හිත අඩක්කුලි හිත නොකමනා දාපුදුර හිත පංචනික හිත ඡත හිත මායාවී හිත අර ආගන්තුක වෙනේ දෙක විතරයි තමයි. ඒක යර තියෙන විවේකයේ දක් ගන්න බෑ. එيشා යෝගාවචරය මේ ආගන්තුක එනදී විනිවිද බලන්න. මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා. එතකොට අර හොඳ පිරිසිදු වතුරක් පාර්ශවලින් මැදිලා තියෙනකොට තනකොළ නිල්ලක් වගේ පේන. මොකද මේ පාෂය ටික අයින් කරගුවාම ඇතුලේ හොඳ පිරිසිදුවක්. ඉතින් අපි අර පාෂය තිය ඈත ඉඳලා බලලා ඒක අයින් කරන්න නැත දාන්න නැතුව අයියෝ වතුර නැණි කේකේ. එෂා මේ ආගන්තුකෝ එනේව විනාඩි 20ක් නැතු ඉඳලා ආවත් ඒව හරහා බලන එක තමයි විපස්සනා කියන වචනේ ශ්‍රේෂ්ඨත්වය. විශේෂ දැක්ම. ඒ හිතවිලි එන්නේ ආගන්තුකෝ ඒක නෙමෙයි මගේ ආවේනික දේ තමයි මෙතෙක් තිබුණු විවේකේ. විවේකේ දාන තියෙනවා. මේ විවේකයේ උඩ පොඩ්ඩක් ඔය ආගන්තුක ආපු ඉතිවිලා වේදනාව සද්දයක් යනවා ආන් මේ විදිහට සුද්ධ tattve වෙන්නලා සුද්ධ tattve කෙලසෙන් ඇරලා කෙලසෙත් එක්ක වෙන්නලා බලා ගන්න පුළුවන් කෙලස් tattve කොච්චර තුනීද ඒකේ අර තියෙන වතුර කෙලවරක් නැතු ගැඹීරත්වයක් තියෙනවා සමතර වතුර පේන්නේ කෙලස් tattve නිසා ඒක අපි කෙලස් ගන්න අඩු කිය කියා අර කමිනු මේක මිනිමයි කතා කර කර ඉන්නවා. නමුත් ඒ හරහා බැලුවොත් පේන්න තියෙන්නේ මේ මම්බීර ජල කඳක්. උදාහරණයක් වශයෙන් කියනවා අනුරාධපුර යුගයේදී මින්නේජයට වැඩම කරලා තියෙන රහතන් වහන්සේලා සාහිත්‍ය 500ක් විතර සෙනඟක් මේ වෙලාවේදී කර කාගල්ලම ඔරලෝසුවක් තිබිලා නැහැ. නානේ පමාවෙලා. ඔක්කොටම සැකයක් පහලලා තියෙනවා ඊර අවරට ගියා. ධානය වල ගන්න ඔක්කොම සැක ගන්න. එතකොට රහතන් වහන්සේ නම ගල් කැටයක් අරගෙන ඉද්දිකේ විතර තියෙන බලාපොරොත්තු වරහා ගිහිල්ලා යන වනවලක් නැතින වලාවල ගැට එතනින් ආලෝක කදම්බයක් ආවලු ඇවිල්ලා පින්වලු අවරට ගිහිල්ලා නැහැ. ඒ මිනි කැටයකින් හිර එලි කරගත්ත නිසා තමයි මිනි හිරුවව කියලා කියන්නේ. ඒ වැඩි කලාව එකම දාග දීලා තියෙන්නේ. ඒකට දැක්ලා තියෙන තාම හිර අවරට ගිහිල්ලා නැහැ අනික් ගොල්ලන් ඉර පේන්නේ නැහැ. අනික් ගොල්ලන් පේන්නේ වලාකුළු විතරයි. අර හාමුදුරුවෝ දන්නවා ඉර තියෙන උඩ වලාකුළු හරහා යන්න බෑනේ කාටවත්. යහඳු ඉරියක් කරගෙන මුංචි ආලෝක දණ්ඩයකට එන්න දැල්කටයක් විතර දෙනවා. එතකොට ආලෝකය ඇවිල්ලා වැටුණාට පස්සේ ඒකෙන් බලා ගන්න පුළුවන් ඉර අවරත ගිල්ලක් නැද්ද කියලා. ඒ වගේ මේ විනාඩි 20 ඇතුළත තියෙන හිත අපේ කවදාකවත් තියෙන්නේ. ඒක උඩ නිකන් පාසි බඳිනවා. ඒක උඩ මලකට බැඳෙනවා. ඒක උඩ නිකන් වීදුරුවක දැල බැඳෙනවා. අපේ හිතේ තියෙන කෂඩ ගතිය කියන්නේ අර කෙලෙස් විතරයි අපි දන්නේ. ඒක ගැන නඩි. විනාඩි 20ක් ගියට පස්සේ මගේ හිත කෙලෙසුණා. සබ්දයක් ආවම, වේදනාවක් ආවම, පිටිවිල්ලක් ආවම කියලා ආගන්තුක දෙයක් එක නඩු කියනවා. ඒ යට තියෙන විවිධ බලලා පේන ඒ විශ්‍රාමයේ විවේකය නොදකින්න. ඉතින් ඒක ගැන කල්පනා කරනකොට හරි පුදුම හිතෙනවා අපේ හිත කොච්චර කෙලෙස් වලට කැමතිද කියලා. අපේ හිත කොච්චර කෙලෙස් වලට ඡන්ද දෙනවද? අපේ හිත කෙලෙස් ගැන වරණගන්න කොච්චර කැමතිද කියලා. නිර්වචන දෙන්න කොච්චර කැමතිද? ඒකල කියන ඔයා වගේ නෙමෙයි මට මෙහිමයි කියලා මගේ කෙලෙස් මම වෙනම නිර්වචනය. එයා පොඩ්ඩක් කමිනුක ඔයා කියුවා වෙන්නේ මට ආවේ හොම නෙමෙයි මෙහි අවුත් කරන්නේ තියක් කියයි. ඒ උදේ ඉඳලා හැන්දෑවට කතා කර කර ඉන්නවා කරන්නේ කෙලෙස් ගැන විතරයි. මොකද ඊටත් දෙන ගංගොඩ වතුරේ කතා කරන්න දෙයක් නැහැ. මේවා සංකප්පලා. උදේනanse කියන්නේ ඔබ විනිවිදල බලපන්. මම ළඟදී පොතක් කියුවා. ඒ පොතේ තියෙන මා අමර කතාවක් ඇමරිකාවේ හිටපු හොඳම දක්ෂම ස්නායු වෛද්‍යවරියක් නොබැඳපු අවුරුදු 34 කාන්තාවක් රසාවට යන්න උදේ පාන්දර ඇඟ හොදා ගන්න වෙලාවදී ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා කතා කිරීමේ ශක්තියත් මතකයක් කොම නැති වෙනවා. වරින් වර ඒතොර දකුණු මුලේ වැඩ කරන්නේ ගෝල්ෆ් බෝලයක් විතර ලේ කැටයක් ඇවිල්ලා හිර වෙලා. මේක කරන්න ඇවිල්ලා තියෙනවා. නමුත් මෙයා දැනගෙන තියෙනවා ස්නායු වෛද්‍යකරියක් නිසා අපි මුලේ දෙකා වරයි ජීවිතාවේ වැඩ කරන්නේ වම් මුලේ වැඩ කරන්නේ නැත්නම් දකුණු වැඩ කරනවා. මෙයාගේ වැඩ පිළිවෙල දකුණට ගිහිල්ලා තියෙනවා. දකුණ කියන්නේ නිවන් දකව මුලයක්. නෝලින් අපි වැඩ ගන්න නැති උනාට ඒක නිවන. ඒකට කියනවා මෙයාට කිසි වේදනාවකුත් නැතිව සම්පූර්ණ නිදහසක් සහ පූර්ණ මානව දයාවක්. මේ දන්නවා ඉන්නේ අනතුරුදායක තැනක තව පොඩ්ඩකින් අංශ භාගය ඇතුළේ නැත්තම් මැරෙනවා. මේ මේ මුලික ගණන් ගන්න නැති. ආයෙසර මේකට ගිය ගමන් අද්ද වේදනාවක් බයක් ඔක්කොම එනවා. ඊට පස්සේ ආ කල්පනා කරගෙන ඉඳලා කල්පනා හොඳ වෙලාවේදී ටෙලිෆෝන් කරනවා. ටෙලිෆෝන් එකට ගැහුවට කතා කරන්න බෑ. වචනේ ඉන්නේ නැහැ. අම්මගේ නම මතක නැහැ. රසව කරන තැන මතක නැහැ. ඉතින් අය ලස්සන විස්තර කරනවා මේ ඒ ලෝකේ ඉතින් ගියාට පස්සේ සම්පූර්ණ පිළිච්ච ගතියක් ඒක තියෙනවා මම මේ මේ තියෙන කුණු කන්දක් මොකද මතක නැහැ. මේ තදබල අනුසුරු තියෙන්නේ. ටෙලිෆෝන් කරුවට පස්සේ මෙමරි ලිස්ට් එකේ රසව වැඩ කරන තැන ඉන්න මාස් දමන මිනිහෙක්ගේ නමක් එනවා. දැන් ඒ මනුස්සයා කතා කරනවා මෙයාට කියන්න බෑ. මට ඉන්න දෙයක් කියන්න බෑ. උන්ට ලයින් එකක් කරනවා. කරනකොට මෙයාට අනතුරු භයානකම තේරෙනවා. එයා ඊට පස්සේ කටපාඩම් කරනවා කියන්න ඕනේ. ජිල්ලින් ට්‍රබල්, ජිල්ලින් ට්‍රබල්, ජිල්ලින් ට්‍රබල්, ජිල්ලින් ට්‍රබල්, ජිල්ලින් ට්‍රබල් කිය කටපාඩම් කරගෙන ඉඳලා ආයෙසරයක් පොට්ටේ යනකොට වදිනවා. ඉතින් අර මංසි ආයෙ කතා කරලා අහනවා මොකද ප්‍රශ්න කියන්නේ මෙයාට කියන්න බෑ. පාරට කියනවා ජිල්ලෙන් ට්‍රබල් ජිල්ලෙන් ට්‍රබල් ට්‍රබල් ට්‍රබල් කියලා නිකන් සේන අරමනසෙන් තේරෙනවා මේ මනුස්සයා අත්නෝ එයා පැත්තේ අන්දර කාර්යයක් කරගෙන වුණ වෙලාවට ඊළඟට මෙයා තරප්පු පිළි පල්ලෙහාට ගහන කියලා හිතන උඩාට යනවා වනු ගන්න. ඇසි ගිහිල්ලා සාක්කි අරගෙන එයාගෙම උගන්නපු සර් මේ ගලවන අඟල් 6ක ආයෙ කය කට් එකක් දාලා ගලවලා අර කෑල්ල කරනවා. අරන් දාලා සුද්ධ කරනවා. සුද්ධ කළ අවුරුදු 8ක් අයන අයන අයන ගන්න. ආයෙ ඔක්කොම කරපස්සේ තමස චිත් එක වැඩ කරන්න ගන්නවා. ඊට පස්සේ මෙයාට එනවා විකල්පයක්. ඒකට ඕනේ නම් දකුණු මොලේ සියල්ලම තැක කළා සාධාරණේ ඉන්න පුළුවන්. සම්පූර්ණ මානව දයාවේ කර්මා වෙන්න පුළුවන්. ධම්මලේට ගිය ගමන් කුණු කන්නා. නඩු කරනවතක කොන්තර ඊර්ෂ්‍යාව මොනවාද යටි ඊර්ෂ්‍යනවල කොච්චර කරත් මම මේ කුණු වලට කැමතියි අවුරුදු 8ක් ට්‍රේන් කරලා ආපු යාට කුණු විසඳන්න පුළුවන් හිතට යන. වැඩ කොච්චර වංචනිකද කියලා අපේ හිත නිවන් දැක්කා. නිවන පෙන්නුවත් නැවත ආශාවෙන් අර කුණු කොටට යන්නේ ඌඩල්ලා පොට්ට උඩ තිබ්බා. ඌ කැමති නෑ පිරිසිදුට. ඌට ඕනේ තෙතමනේ. ඌට ඕනේ අන්ධකාරය. එيشා පෙන්නලා දෙන්න පුළුවන්. පෙන්වුවාට අපේ හිත ස්වභාවයෙන්ම අදින්නේ මේ සංසන්දනයේට, උරුට්ටුවට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට මාන්න මොකද ඉතින් සිද්ධි බහුලයි හිත. අර විවේක හිතේ කියන්න දෙන්නේ ඒ නිසා දවසින් වැඩි වෙලාවක් අපේ හිත නිවෙන්නේ තියෙන්නේ අපි ඒක වහලා අර කුණු කන්දලේ අරගෙන ඉතින් යනවා සයිකියාට්‍රික් කෙනෙක් ආවට stress, tension, අසහනය. මේ මනසේ ගන්න නැති හැම වෙලාවෙම කරන්න අසහන වැඩි වෙන්න දේවල් කරනවා. විවේකයට එන්නම දෙන්නේ. මේ විවේකේ නිතරම බලන් ඉන්නවා. මේ කුණු අදහස අයින් කරගුවා විවේකේ තමයි එන්නේ. හැබැයි විවේකේ අපිට වෙන්නේ පාළුයි. හරි නීරසයි. හරි ඒකාකාරයි. අපි වැදගත් නැති කෙනෙක් බාටපත් වෙනවා. මුස්පීන්තු ගතියක් තියෙනවා. ඉතින් ඒ ඒ මුළු පොතේම හොඳම ගැල්ල තමයි මට මේ ඒක දෙපොලකේ පොතේ ලියලා තියෙනවා මේ தත්ත්වේ බෞද්ධයෙකුට උනනම් මේක නිවන කියලා කියන්නේ. කාටරි මේ බ්‍රේන් එකේ ටියුමර් එකක් ඇවිල්ලා නම් බ්‍රේන් එක නැති වේවා කියලා එයා සාප කරනවා. ඔක්කොටම නිවන් දකින්න කෙටි ක්‍රමයක් තියෙනවා. නම් බ්‍රේන් එක නතර කරගන්න පුළුවන් නම් දකුණු බ්‍රේන් එකට ගිගම නිවන් තමයි. අපි මේක අරගෙන උපදින්නේ කවදාකවත් කන්සල් කරන්නේත් නැහැ, වැඩ ගන්නෙත් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් වම් මොලේ තර්ක කරගෙන වාද කරගෙන ගණන් හදාදා සංසන්දනය කර ඊර්ෂ්‍යා කර කර ක්‍රෝධ කර කර ඉන්නවා. අර පැත්තට ගියාම ඒ තියෙද්දි ට්‍රේන් කරලා හිත ආපහු යනවට කුණු කරගන්න. ඒක ඒක හරි මේ ජීවිතේ මල් වෙහිම් පළ ඉති ස්වභාවයෙන් අපිට ආම් වෙච්ච විවේකයක් තමයි මේකේ තියෙන්නේ. ඒක ප්‍රයත්නෙන් අල්ල දුන්නත් ඒක නිකන් උමලකට දාපුව නැති පතෝලෝද්ද. ඊටදී නරකද ටිකක් මේකට රස මුසු දාලා මොනවද? අජිනමොටෝ උම්මලකට ටිකක් ටිකක් දාලා රස කරගත්තාම හොඳද කියලා ඕගොල්ලෝ හිතන්නේ නැත්නම් අජිනමොටෝ උම්මලකට ඉතින් අනිකෙත් එක්ක නම්මලකට දුන්නොත් එහෙම අම්මෝ හොඳම යාළුවා. මේ ඕන දෙයකට අදා බෙදා ගන්න උන උඹලකට කැලලට හරි පුළුවන් යාළුවා කියලා තියාගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙන දේ උඹලකට නෑ. අජිනමොටෝ නෑ. පුරුම් පන්සිංශ කියන්නේ නිකන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම සුදු පාන් පිළිකක් වගේ. චීස් නෑ, බටර් නෑ, පුළුවන් නම් කපන් දැක්නම් කපන්. ඉතින් අපිට ඕන කරලා තියෙන්නේ අර කාගෙන් හරි ගමන් නෑ මේකට චීස් ටිකක් බටර් ටිකක් තියලා දෙනවනම් බුදුහාමුදුරු නොවුනත් කමන්නේ නිවන නොවුනත් කමන්නේ අරක තමයි කතාවේ. ඉතින් සමේ ප්‍රශ්න දෙකේදීම පේන්න තියෙන්නේ ඒකට දොර ඇරලා දුන්නට අපේ හිත ආකන්තුක වෙන කෙලෙස් ප්‍රිය කරන හැටි, ඒකට ඡන්ද දෙන හැටි, එකෙන් කතාගත නැහැටි, ඒකට කතාගත අනුඹ කියන තියෙන ආශාව මේ මේම තණ්හාවක් අනේ මේම ආසාවක් මිනිස්සෙන්නේ කවදා වෙයිද ගැලවිලා ඒ තරම් බදාගෙන අවිනාඩි 15ක් මේ බදාගත්තත් කෙලෙස් වුණා හරි ජොලි මට. ඉල්ලගෙන ගන්න පරිප්පක් නෙවි. ඇදගෙන නාන නෑමනක් තියෙන්නේ. ඒක දැනගත්තට පස්සේ පුදුම සතුටක් ඇති වෙනවා. ඔක්කොමලා එකනේ අපි ඔක්කොම අසුචි වලේ ඉන්න අසුචි පණුව වගේ රණ්ඩු කර කර රණ්ඩු කර කර බෙදාගෙන කනවා. ලොකු කෑල්ලේ හම්බෙච්ච කෙනාට පොහසත් කියනවා. පොඩි කෑලි හම්බෙච්ච කෙනාට දුප්පත් කියනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන එක. සර්වඥාන්සේ කියලා තියෙන කේමානන්ද සාන්තිගේ පොතේ ඉන්නකොට වෙච්ච අපි බැන්න. අපසත්කාර සම්මාන දිලෝක කියන පොතේ කියලා තියෙන විදිහට ලොකු සාන්ති කිව්ව නෑ නෑ මම කිව්වේ ගන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. පොහොසත් කියලා කියන්නේ ලොකු කැලල හම්බෙච්ච එකක්. බුද්ධ තියාර දුවනවලු මට ලොකු කැලක් ගන්න. දැන් මම හිතන වෙන ප්‍රශ්න නැහැ කියලා. එහෙනම් අපි මෙතනින් කර්මාන්ත වැඩ දිනු කිරීමේ අදහසින් ඒත් ආරදාචාරී ගාථා සජ්ජහනා කිරීමෙන් අපි වැඩසටහන දවසේ වැඩසටහන නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ සම්මුති පදන මාර්ගයේ අද 2013 ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා අවසන් දවසේ පින්වත්ෝදන් කීමා ශීර්ෂයෙන් මේක සඳහන් කරනවා. අද දින මේ භාවනාවේ වැඩසටහන පැවැත්වීමට අවශ්‍ය පාස්කම් සැපීමේදී සහභාගී වූ පිරිස සඳහා ගිලන්පස අපේ ආදී ප්‍රදායකත්වය ලබා දුන්නා. ස්වාමීන් වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාහන පිටන වලට සහායකත්ව ලබා දුන් සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ඒ වගේම පිළිනු පිළිනු උදව් කරන සඳහන් කළා වූ නොකළා වූ විශාල පිළිසෙද්දී සම්‍යක් ප්‍රඥා නිසා අපිට මේ වගේ කල්යාණ මිත්‍ර හමුවක් පවත්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දස පුසා පුරා රැස් කර ගන්නවද නානාකාර වූ කුසල ශක්තිය මේ ශීලෝම කල්යාණ මිත්‍ර සංගලෝට ආරාධනා කරමු. ශීල දනාම අපේ මේ කුසල් අනුමೋದනා ශීක්ෂෙන් සාදු කියලා පින්නන ගොන විත්තා ඒ සාදු කරගන්න. ඒ වගේම අපි යන්තාඥාත පිරිසක් විපර්ලෝකියා හෝ වේවා මිලෝ වශයෙන් ජීවත් වෙනවා හෝ වේවා ඒ ශීල ඥාතීන්ට අපි ඥාති අනුග්‍රහයක් වශයෙන් ආරාධනා කරමු. මේ දැස්කර ගන්නා ලද පින ඉන්නාතර සිට දකීවා නාතනක විතර හිතේ සම්බන්ධ වේවා සම්බන්ධ වෙලා සම්‍යක් දෘෂ්ටි යුක්තව සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කරනවා අපාපකට මේ කුසලයේ තසේ හේතු වාසනා වීමෙන් අපි ගමන් කරන මාර්ගය සෙල්ලම් ගමනකින් විනෝදයකින් ඉදිරියට යන්න සුඛ ප්‍රතිපදාවකින් කිප්පා විඥාතේ ඉදිරියට යන්න ධෛර්ය බලයේ පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එය දාසන පීඨාවතාදී ගාථා සත්‍යහනා කිරීමෙන් තවශී වැඩ සතහන මෙතනින් නැත කරන්න බෑ. එක්තාවදාචනම්හි සම්බතං කුඤ්ඤ සම්පදා සබ්බේ දේවා මොදන්තු සම්පසම්පති සිද්ධියා සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ භූතා මොදන්තු සම්පසම්පති සිද්ධියා එක්තාවදාචනම්හි සම්බතං කුඤ්ඤ සම්පදා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දීපා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිසං හෝතු සුඛිතා හොතු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා සම්තු ඥාතියෝ ඉදංගෝ ඥාති රංගෝ තුසිතාවං ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන ආමි පාද සමාගමු සතං සමාගමු හෝතු යාමයි පාරපත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන ආමි පාද සමාගමු නමෝ හෝතු යාවනිපාන කත්තිය ඊනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාවනිපාන කත්තිය ධම්මවි ආයතනයේ අනිවිදයක් කියන පුණ්‍යානුමෝදන ශීර්ෂයෙන් සඳහන් කරනවා 2012 9 මාසේ 10 වෙනිදා සිට ත්‍රිසින්දා කාලය දක්වා තුර ගම්බුනි දිනක දායකත්වයේ සත්කාරයේ සඳහා අනුග්‍රහ ලබා දුන් ගාමිණී බණ්ඩාර මහත්මයා රවි බමුණුචිනි මහත්මයා සහ තමරා පෙරේරා මහත්මිය ඇතුළු සමට ධම්මවිපතන මේ ගෞරවයෙන් සුඤ්ඤානෝදනා මේ පළකර සිටිනවා. ඒ වගේම අද දින 2012 9 මාස 30 වෙනිදා යෝගීටිකම ධම්මපී ස්වාමීන් වහන්සේගේ භාවනා වැඩසටහන සහභාගී වූ පින්තුන් උදෙසලබතුන් ඊළඟට පූජාවෙන් අත්වූ කුසලයේ ඊගේ දීමාපියන ස්වාමීන් පිසින් ජයමානන්තර සහෝදරී සහ සීලෝ ඥාතිනි පින් අනුමෝදන් කිරීමට ස්වාමීන් වහන්සේගේ ශාසනික කටයුතු ඉතාමත්ම ඉදිරියට ඉටු කරගන්නට නිරෝගී සුවයාචර ජීවනයේ ප්‍රාර්ථනා කරන ලබන්නේ පීම් ජයමාන මහත්මියගේ. ඉතින් ආශී ප්‍රාර්ථනා යේ ආරමිෂ්ඨ සිද්ධ වේවා කියලා විශ්වාස කරනවා. මිනා පුඤ්ඤ කම්මේන ආවිවාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන ආවිවාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන ආභිපාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ය සාදු සාදු අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන් සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti ශබ්ද සම්පatti මේවච මතෝ නිවාන සම්පatti මිනාති සමිච්ඡතු